වුණේ මේ වගේ ඇසල පුර පසළොස්වක පොහොය දවසකයි. මොකද අපි එහෙම කියන්නේ අපි කවුරුත් දන්නවා බුදු පියාණන් වහන්සේ සම්බෝධි ඥාණය බෝධි මූලයේදී ප්‍රත්‍යක්ෂ කරගත්තේ පෙසක් පුර පසළොස්වක පොහොය දවසකයි. නමුත් ඒ ලබාගත්තු ලෝකෝත්තර අවබෝධය දෙවිමිනිසුන් සහිත ලෝකයාට තේරුම් ගත හැකි මට්ටමින් මංගල ධර්ම දේශනාවක් වශයෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් දේශනා කොට වදාළේ අසලපුර පොසලසක පොයේ දවසකයි. ඒ වගේම මේ දේශනාව අරමුණු වුණ පස්වග මහණුන් වහන්සේලා අතුරෙන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ දේශනාව අවසානයේදී සෝවාන් මාර්ග ඥාණයෙන් නිර්වාණය අවබෝධ කරගත්තා. එය අපට තේරුම් ගන්න තිබෙන්නේ දැන් එතකොට ධර්ම රත්නිය පහළ වුණා ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් ඊළඟට ආර්ය සංඝ රත්නයේ පහළ වීමේ ආරම්භය හැටියටත් ඒක සැලකන්න පුළුවන්. අන්න ඒක නිසා තමයි අපි කියන්නේ ඇසලපුර පසළොස්වක පොය දවසේ මේ සංසාර දුක්ඛයට එකම පිළිසරණ වන ත්‍රිවිධ රත්නය පහළ වුණු දවස හැටියට. ඉතින් එහෙම කල්පනා කරලා බලනකොට මේ අපි අද මාතෘකා කරගත්තු දේශනාවේ මේ ගාථා පිළින් කියවෙන්නේ අවධාරණය කළා කියවෙන්නේත් ලෝක සත්වයාගේ සංසාර දුක්ඛයට ඇති එකම පිළිසරණය තුන් සරණේම බවත් ත්‍රිවිධ රත්නයම බවත් මේ සසර දුකෙන් ගැලවීමේ මාර්ගය ඒ ලෝකෝත්තර විමුක්ති මාර්ගයත් බවත් ඒක තමයි ප්‍රකාශ වෙන්නේ මේ ගාථා ටික ගාථා ගීපය බුදු පියාණන් වහන්සේ දේශනා කර වදාලේ අග්ගිදත්ත කියන බ්‍රාහ්මණයෙකුට ඒ පිළිබඳ කතා පුවත නිදාන කතාව මේ විදිහටයි සඳහන් වෙන්නේ. සවැත් නුවර මහා කෝසල රජුරෝ ඒ කියන්නේ පසේනදි කෝසල රජුරන්ගේ පියා මේ මහා කෝසල රජුරවන්ගේ පුරোহিত බ්‍රාහ්මණයා තමයි ඔය කියාපු ඔය අගිදත්ත බ්‍රාහ්මණයා. මහා කෝසල රජුරවන් මිය ගියාට පස්සේ රජකමටපත් වුණු පසේනදි කෝසල රජුරුවත් ඒ අවස්ථාවෙනකොට මහලු වයසේ සිටි මේ අගිදත්ත බ්‍රාහ්මණයාට බොහොම ගෞරවයෙන් පුරোහිත තනතුරේම තැබුවා. කොයිතරම් ගෞරවයක් දැක්වුවාද කියතොත් රාජ උපස්ථානයට එනකොට රජ්ජුරුව පෙරගමන් කරනවා. ඒ වගේම Tamanට සමාන ආසනයක් දෙනවා ආචාර්ය ගුරු ගෞරවය ඇතිව. ඒ තරම් හොඳට සැලකුවා ආගිතත් පුරোহিত බ්‍රාහ්මණයා. නමුත් මේ බ්‍රාහ්මණයා ඥානවන්තව කල්පනා කළා තරුණ රජවරු කැමති තරුණ පුරෝහිතයන්ට මම මහලු වැඩි මට මේ විදිහට හැමදාම රාජප්‍රසාද රජුරුවන්ගේ ප්‍රසාදය ලබා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මම යන්න ඕන මහාන වෙන්න. මම පැවිදි වෙන්න ඕන කියලා හිතාගෙන රජතුමාගෙන් ඊට අවසර ලබාගෙන පැවිද්ද කියන එක නිකම්ම අර බාහිර වේශය පිළිබඳ වෙනසක් නෙවෙයි. නෙක්ඛම්මේ ඊට අවශ්‍ය බව තීරුම් ගත්තා. ඒක නිසා තමන්ගේ මහා වස්තුව, මහා වස්තු සම්භාරය එයින් නිදහසුනේ කොහොමද? නගරේ අනබෙර ලවලා දොර දන් දුන්නා. ඒ ඔක්කොම සද්දනක් තුල මුළු මහත් ධානය වස්තු ඕනම කෙනෙකුට ගන්න කියලා ඒ දොරවල් ඇරලා ඒ ධානයෙන් නිදහස් වෙලා ගියා ගිහිල්ලා ඒ යනවත් එක්කම ඒ නගරවැසි විශාල පිරිසක් දහදහසක් පමණ පිරිසක් කියලා කියනවා. මේ පුරোহিত බ්‍රාහ්මණයත් එක්කම තවුස්දම් රකින්න ඍෂි ප්‍රවිද්‍යාව සඳහා පිටත් වෙලා ගියා. ඒ පිරිස ගිහිල්ලා අඟුමගද දෙරටටත් අඟුමගද දෙරටටත් කුරු රටටත් අතර එක්තරා වාස භූමියක ආරාමයක් සකස් කරගෙන තවුස්දම් රකිනවා. මේ පිරිස මේ අගිතත් බ්‍රාහ්මණයා නායකයෙ හැටියට දෙන අවවාදය මොකක්ද? නුඹලාට කාම විතරක ආදී කෙලෙස් විතරකයක් ඇති වුනහම ඒ ඇති වුණු මොහොතේම ගිහිල්ලා වැලි මල්ලක් ගෙනල්ලා මෙන්න මේ ස්ථානේ හලන්න කියලා ඒ විදිහට භාවනා උපදේශයක් දුන්නා. එහි ප්‍රතිඵලය වුණේ ටික වෙලක් යනකොට එතන මහා වැලි ගොඩක් ඇති වුණාලු. ඉන් තේරෙනවා ඒක අණුව කීකරුව ඒ අය Tamanට ඇති වෙන කෙලෙස් සිටිවිල්ලක් පාසාම වැලි මඩු ගෙනත් දැම්ම බව. ඒ විදිහට විශාල වැලි ගොඩක් හැදුනට පස්සේ අහිච්ඡත් එක කියලා නාගරාජයෙක් එතන ඒ වැඩි ගොඩ අරක් ගත්තා කියලා කියනවා. අපිට දකින්න ලැබෙන නාගයින් වගේ නෙවෙයි මෙතන කියන්නේ යම්කිසි භූත කොට්ටාසයක්. අර මුචනින්ද නාගරාජයා ගැන එහෙම කියවෙන්නේ අන්න ඒ විදිහේ යම්කිසි 이르දි බල ආදී විශේෂ ශක්තියක් ඇති ශරීරයේ වේශය මාරු කරන්න පුළුවන් විදිහේ බල සම්පන්න නාගරාජයෙක්. එයා හිච්ඡත් එක කියන ඒ නාගරාජයා එතන පදිංචි වුණා. ඉතින් ඒ වගේම මේ බ්‍රාහ්මණය ඒ දානමාන ආදිය ඒ පිරිසට දානමාන ආදිය දෙන්න අඟුමගද රටින් එහෙම නිතිපතා විශාල පිරිස් වෙනවා. ඒ අයට දෙන උපදේශය මොකක්ද මේ බමුණා මේ ඍෂිවරයා ආරාම වෘක්ෂ පර්වත වන ආදීයි සරණ යන්න. ඒවයි සරණ ගිහිල්ලා තමයි කෙනෙකුට මේ සංසාර දුකෙන් මිදෙන්න පුළුවන්. මේ සියලු දුකෙන් මිදෙන්න පුළුවන් කියලා ඒ විදිහට අවවාද කරනවා. ඒවයි සරණ යන්න කියලා. ඊළඟට ඒ වගේම තමන්ගේ ගෝලයින්ටත් ඒ විදිහ අවවාදයක් දෙනවා. ඉතින් ඔහොම කරගෙන යන අතරේ කල්යාමිති ඒ බුදු පියාණන් වහන්සේ ලෝකේ පහළ වී අදාලා උන්වහන්සේත් එක් අවස්ථාවක දෙසවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කරන අවස්ථාවෙම උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකේ බලා වදාරනකොට පෙනී ගියා මෙන්න මේ අගිදත්ත බ්‍රාහ්මණයටත් ඒ පිටිසටත් රහත් වෙන්න හේතු සම්පත්තිය තියෙන බව. එහෙම දැකලා බුදු පියාණන් වහන්සේ ඊට උපකාර වෙන යම්කිසි උපාය මාර්ගයක් උපක්‍රමයක් දැකලා වෙන්න ඕන මුගලන් මහරහතන් වහන්සේට ආරාධනා කළා මොග්ගල්ලාන පේන්නේ නැද්ද මේ අගිදත බ්‍රාහ්මණයා විශාල පිරිසක් නොමග යවනවායි මේ පර්වත වන වෘක්ෂ ආදී සරණ යාමෙන් දුක් කෙලවර කරන්න පුළුවන් කියලා ඒ විදිහට දේශනාවක් කරමින් ගිහිල්ලා මේ බ්‍රාහ්මණයා ධර්මයේ පැත්තට හරවන්නේ කියලා මුගලන් මහරහතන් වහන්සේ කියනවා භාග්‍යතුන් වහන්සේ මෙතන විශාල පිරිසක් ඉන්නවා මට තනියම මේක කරන්න බෑ භාග්‍යතුන් වහන්සේත් වැඩියොත් සමහර විට පුළුවන් කියලා ඉතින් ඒකට බුදු පියාණන් වහන්සේ මොග්ගල්ලාන කලින් යන්න කියලා ඒදා හැන්දෑවේ මුගලන් මහරහතන් වහන්සේ පිටත් කරව දාලා. මුගලන් මහරහතන් වහන්සේත් ඒ ස්ථානයට යන්න කලින් කල්පනා කළා මේ විශාල පිරිස ඉදිරියට ගිහිලා මම යමක් කිව්වොත් ඒ අය කොටස කොටස් නැගිටලා ගියොත් එහෙම මා බලාපොරොත්තු වෙන ඒ කාරණේ කරන්න හම්බ වෙන්නේ නැහැ කියලා තමන්ගේ 이르දි බලයෙන් ලොකු පොද ඇති වැස්සක් මැව්වා කියලා කියවෙනවා. ඒ වැස්ස නිසා ඒ තවුසන් තම තමන්ගේ පන්සල් වලට එහෙම පන්සල් කියලා කියන්නේ කුටි වලට ඒ තම තමන්ගේ කුටි වලට තුලුණා ඊළඟට මුගලන් මහරහතන් වහන්සේ අගිදත්ත බ්‍රාහ්මණයාගේ කුටිය ළඟට ගිහිල්ලා අගිදත්ත අගිදත්ත යයි නමින් කතා කළා. එතකොට අගිදත්තට ඒ ගැන මාන්නය නිසා යම්කිසි තරහක් ඇති වුණා මට කවුද මේ ලෝකයේ මගේ නම කියලා මේ විදිහට ආමන්ත්‍රණය කරන්න කියලා කවුද ඔය කියලා ඇහුවා. ඉතින් කිව්වා මම පැවිද්දෙක් මට අද රෑ නවතින්න මට ස්ථානයක් දෙන්න කියලා. එතකොට මේ එක එක්කෙනාට වෙන වෙනම කුටි තියෙන්නේ අපිට ඉඩ නැහැ කියලා කිව්වහම එහෙම කියන්න එපායි. මිනිස්සු මිනිස්සු ළඟටත්, ගවයින් ගවයින් ළඟටත්, පැවිද්දන් පැවිද්දන් ළඟට යන සිරිතක් තිබෙනවා. ඒක නිසා මට අද රැයනව තියෙන තැනක් දෙන්න කියලා කිව්වා. එහෙම කිව්වහම වෙන තැනක් නැති නිසා අර මේ වැඩි ගොඩේ මට ඉන්න පුළුවන් කියලා කිව්වා. ඒ තැන මහානාග රාජ්‍යයක් වෙන භයානක එතන නම් කරන්න යන්න එපා කියලා අවවාද කළා. නමුත් ඒකට කමක් නැහැ කියලා මුගල් මහරහතන් වහන්සේ ඒ රාත්‍රියේ වැඩි ගොඩේ ගත කරන්න වඩිනවත් එක්කම අර නාග රාජයාට විශාල කෝපයක් ඇති වෙලා ඊළඟට එතන සඳහන් වෙන්නේ ඒ නාගරාජයාගේ ශක්තියෙන් යම්කිසි දූම වේගයක් දුම් පහළ කරන්න පටන් ගත්තා දුම් පිට කරන්න මුගලන් මහරහතන් වහන්සේ තමන්ගේ ඍද්ධි බල ශක්තිය තුලින් දුන් පිට කළා ඒ වයින් අර නාගරාජයාට බාධා වෙනවා මුගලන් මහරහතන් වහන්සේට කිසි කරදරයක් වෙන්නේ නැහැ ඊළඟට අර නාගරාජයා ගිනි පිට කරන්න පටන් ගත්තා මුගලන් මහරහතන් වහන්සේ තේජෝ ධාතු සමාපත්තියට සංවැදිලා ඒ විදිහට ගිනි පිට කළා අන්තිමේදී කොහොම හරි නාගරාජයා দমনය වුණා දමණය වෙලා අන්තිමට මුගලන් මහරහතන් වහන්සේට ආවරණය වශයෙන් පෙනගොබ වටේ කියලා උන්වහන්සේ රාත්‍රිය එතන ගත කරන හැටියට සකස් වුණා කියලා එහෙම කියවෙනවා. ඊළඟට නමුත් අර බ්‍රාහ්මණයන් අර ගිනි පිට වෙනවා දුම් පිට වෙනවා දැකලා හිතුවා දැන් ඉතින් මේ ශ්‍රමණයා මේ පැවිද්දාගේ ජීවිතය විනාශ වෙන්නේ නැtei කියලා. උදෑසන බලනකොට මේ උගලන් මහරහතන් වහන්සේ කදිමට ඉන්නවා. එතකොට ඒක ගැන විස්තරය ඇහුවාම මේ අය සියල්ලම පුදුම වුණා. මේ තරම් බල සම්පන්න පැවිද්දෙක් මේ කියලා. එහෙම සතුට ප්‍රකාශ කරන අවස්ථාවෙම බුදු පියාණන් වහන්සේ එතෙන්ට වැඩම කළා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ නැගිටලා බුදු පියාණන් වහන්සේට වන්දනා කරනකොට මේ අය වඩාත් පුදුම වුණා. ඔබ වහන්සේටත් වඩා බල සම්පන්න කෙනෙක්ද කියලා ඇහුවාම මේ මගේ ශාස්ත්‍රුන් වහන්සේයි කියලා කිව්වා. අන්න ඒ අවස්ථාවේදී එතකොට බුදු පියාණන් වහන්සේ මේ අගිදත්ත බ්‍රාහ්මණයාගෙන් ඇහුවා බමුණ නුඹ මේ කොහොමද මේ පිරිසට ධර්මය දේශනා කරන්න කියලා. අන්න ඒ අවස්ථාවේ අගිදත්ත බ්‍රාහ්මණයා ප්‍රකාශ කළා මම කියන්නේ පර්වත වන ආරාම වෘක්ෂාදීයේ සරණ යාමෙන් මේ දුකින් මිදෙන්න පුළුවන් කියන එකට. අන්න එතකොට බුදු පියාණන් වහන්සේ අපි අර සඳහන් කළ ගාථා පෙළ වදාළයි කියලායි මේ විදිහටයි පොත්වල දැක්වෙන්නේ. දැන් මේ ගාථා වල සාමාන්‍ය අර්ථය අපි බලමු. බහුං වේ සරණං යන්ති පබ්බතානි වනානිච්ච ආරාම රුක්ඛ චේත්‍යානි manussා භයතජ්ජිතා බියෙන් තැතිගත් බොහෝ මිනිස්යෝ පර්වත වන ආරාම වෘක්ෂ ආදී ඒ ඒ වායේ සරණ යනවයි. ඒ වායේ පිහිට සොයා යනවයි. ඊළඟට නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං නේතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. නමුත් මෙන්න මේ කියන දේවල් නියම ආරක්ෂා සහිත පිහිට සරණ නොවේයි. නේතං කෝ සරණං කේමං නේතං සරණ මුත්තමං මේක නියමම සරණ නියම උතුම්ම සරණයක් නොවේ. මේ විදිහේ පිහිට සොයා යාමකින් සියලු දුකකින් මිදෙන්න බැරිය කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ස්ථිර වශයෙන් ප්‍රකාශ කරනවා. ඊළඟට ප්‍රකාශ කරනවා කොහොමද මේකෙන් මිදෙන්නේ කියලා. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. දුක්ඛං දුක්ඛ සමුප්පාදං දුක්ඛස චාතික්කමං අරියං චට්ඨංගිකං මග්ගං දුක්ඛෝපසමගාමිනං. නමුත් යම් කිසි කෙනෙක් බුදුන් දහම් සංගුණ කියන ඒ තුනුරන්ගේ ඒ සරණයයිද ඒ වගේම දුකත් දුකෙහි හටගැන්මත් දුක ඉක්මවා යාමත් දුක තමනය කිරීමේ සංසිඳවීමේ මාර්ගයත් කියලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයත් කියලා කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය සම්‍යක් ප්‍රඥාවෙන් මනා ප්‍රඥාවෙන් දකීද ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්මා සබ්බ දුක්ඛා පමුච්චති මෙන්න මේකයි නියම ආරක්ෂා සහිත පිහිට යාම සරණය ඒතං සරණ මුත්තමං මේකයි නියම උතුම්ම සරණය ඊතං සරණමාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති මෙන්න මේ පිහිට මේ සරණ සොයා යාමෙන් තමයි සියලුම සංසාර දුකින් මිදෙන්න පුළුවන් කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා. එතකොට මේ ගාථා ආශ්‍රයෙන් මේ කතාව ආශ්‍රයෙන් අපට ධර්ම කාරණා රාශියක් මතු කර ගන්න පුළුවන්. කතාව ගැන කල්පනා කරලා බැලුවත් දැන් මේ කාලේ හැටියට නම් මේ වායේ අద్භූත වශයෙන් තියෙන දේවල් පේනවා. ඒ විදිහේ කොතිකුත් ඒ විශේෂයෙන්ම අර 이르ති ප්‍රාතිහාර්ය පිළිබඳව දැන් මේ අය මේ කාලේ සැක කරන්න පුළුවන් තරම් දේවල්. නමුත් බුද්ධ කාලයේ මුගලන් මහරහතන් වහන්සේ මහා 이르දිමතුන් 이르දිමතුන් අතර අග්‍රේ කිව්වහම මහා පුදුම දේවල් ඒ ධර්මයේ සඳහන් වෙනවා. නමුත් ඒ මෙතන වැදගත්ම කාරණා තමයි දැන් ඔය අගිදත්ත බ්‍රාහ්මණයා ඒ පැවිදි වීම ගැන ඒක සාමාන්‍ය පැවිදි වීම කියන එක දැන් මේ කාලෙත් බොහොම පහසුවෙන්ම කරන දෙයක්. ඍෂි ප්‍රවෘජාව නමුත් මේ අගිදත්ත බ්‍රාහ්මණයා පැවිදි වුණේ කොහොමද? අන්න බොන්න අඳින්න පනදින්න සමාජ තත්වයක් ඒව නැති නිසා නෙවෙයි. ලෙඩ දුක් නිසා නෙවෙයි. රාජ ගෞරවයේ ඉහළම මට්ටමින් ලැබෙද්දී රජුහා සමාන ආසනයේ ඉඳ ගන්න තරම් ශක්තියක් ලැබිලා තිබෙද්දී ඕනම දෙයක් කියලා කරව ගන්න පුළුවන් තරම් තත්ත්වයක් තිබෙද්දී ඒ තරම් රජුගේ ප්‍රසාදය තිබෙද්දී අර දුර දක්නා නුවණින් කල්පනා කළා මේ தત્ත්වය හැමදාම තියෙන්නේ නැහැ මම දැන් මහලුයි මට දැන් ඉතින් විශ්‍රාම යන්න ඕන දැන් ඉතින් විශ්‍රාම යන්න ඕන කිව්වහම දැන් මේ කාලේ විශ්‍රාම ගිහිල්ලා කරන දේවල් නෙවෙයි ඒ බමුණා කළේ විශ්‍රාම යන්න ඕන සම්පූර්ණයෙන්ම. ඊළඟට විශ්‍රාම යන්නෙත් තවත් ටිකක් ඉතුරු කරගෙන නෙවෙයි. ඔක්කොම දොර දන් දුන්නා. සියලුම. ඒ සියලු ධන සම්පත්තිය අනබෙරලවා. දොරවල් ඇරලා භාණ්ඩාගාරය ඇරලා ඔක්කොම දීලා ඒවයින් නිදහස් වෙලා තමයි පැවිද්දට ගියේ. අන්න ඒක අපට පාඩමක්. ඒ බාහිර තවුසන් කියලා කියනකොට අපි මිත්‍යා දෘෂ්ටික කියලා කිව්වට මොකද වටිනා පාඩමක් එතන දීලා තියෙන්නේ දැන් කාලේ පැවිද්ද ගැන හිතලා බලනකොට. ඒ නෙක්ඛම්මය. නෙක්ඛම්මයේ තුල එන ශක්තියම තමයි පැවිද්ද ඉදිරියට යන්න උපකාර වෙන්නේ. නෙක්ඛම්මය නැති තැන ඒක නිකම්ම පැවිද්දා. නිකම්ම හිස් පැවිද්දා. ඒක තුල ශක්තියක් නැහැ. ඉදිරියට යන්න බෑ. ආපස්සට හැරකැවිලා එනවා. නමුත් ඒවා අර අතීතයේ ඍෂි ප්‍රවිජාව ගැන ඒ අබුද්ධෝත්පාද කාලවල පවා මහ රජ දරුවන් පවා රාජාරිෂි කියලා කියනවා. රජ කම් ඇතහැරලා ගිහිල්ලා හිමාල වනයේ තවුස්දම් රැක්කේ අර සියලුම සැප සම්පත් වස්තු ඇතහැරලා. අලුයමලු කෙල පිඬක් හැටියට නිකම්ම නෙවෙයි. අන්න ඒ විදිහටයි සඳහන් වෙන්නේ. ඉතින් මෙතනත් ඒ ඒ ඍෂි ප්‍රවිජාව අනුව ගිය ඒ චාරිත්‍රය වටිනා එක කියන්නේ සනාතන චාරිත්‍රයක්. නෙක්ඛම්මයේ පිළිබඳව. ඒ චාරිත්‍රයට ගරු කරමින් අගිදත්ත බ්‍රාහ්මණයා ගිය ඒ නික්මීමම අපට ඒකත් අපට පාඩමක් දැන් කාලේ කල්පනා කරලා බලනකොට. ඉතින් එතන ඉඳලා තියෙන ටිකක් බලමු. ඊළඟට ඇත්ත වශයෙන්ම අර කාම විතර්ක ආදී කෙලෙස් විතර්ක නැති කිරීම සඳහා එක්තරා උපාය මාර්ගයක් තමන්ගේ ඥාන මට්ටමින් ඒ බමුණා තමන්ගේ ශ්‍රාවකයන්ට කිව්වා. ඒ වගේම ශ්‍රාවකිනුත් ඒක අනුව කීකරුව ක්‍රියා කළ බව පේනවා. අර කෙලෙස් සිතිවිලි එනත් එක්කම කාම සිතිවිලි, දේශ සිතිවිලි ආදී ඒ සිතිවිලි එනකොට කලේ මොකද්ද දුවල ගිහිල්ලා ඒ වෙලෙම වැඩි මල්ලක් ගෙනෑවා. එතන තියෙන ධර්මතාව අපිට කල්පනා කරලා බැලුවොත් අර කෙලෙස් විතර්කයට ඉඩ නොදී වෙන වැඩකට හිත යොමු කිරීමෙන් අර කෙලෙස් විතර්කය කැපුවා. අන්න ඒ විදිය වැඩක්. එතනක් තියෙනවා එක්තරා උපක්‍රමයක්. ඒ තුලින් තමයි එතකොට අර බමුණන් විශාල ඒ ශක්තියක් ඇති කරගත්තේ. කොයි තරම්ද කියලත් ඒ අර දේශනාව අවසානයේදී අර සියලුම තවුසන් පටිසම්භිදා සහිත අරහත්ත්වයටපත් වෙලා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවටපත් වුණා කියලා කියන ඒ භික්ෂුභාවයෙන්. එතකොට අන්න ඒ තරම් ඒ ශක්තියක් ඇති කරගන්න උපකාර වුණේ මේ කෙලෙස් මර්ධනය කිරීමේ කාර්යය ඒ අවස්ථාවේ ඉඳලම ආරම්භු නිසායි. ඉතින් ওই විදිහට ඒක නිසාම තමයි අර විශාල පිරිසක් ඒ අයගේ දායකින් හැටියට අනුග්‍රහය කළා අන්තිමේදී බුදු පියාණන් වහන්සේගේ ඒ ධර්ම දේශනාව අහලා මේ අය තේරුම් ගත්තා නියම ආකාරය සරණ පිහිට යාම මේක නොවේ පර්වත වන ආදියේ සරණ යාම නොවේ මෙන්න මේ ත්‍රිවිධ රත්නයේ සරණ යාමයි කියලා. ඒක තේරුම් අර ගැනීම නිසා තමයි ඒ ඒ අර ගාථා සහිත බුද්ධ දේශනාව අහලා ඒ බමුණන් තුල ඇති වුණු චිත්ත විප්ලවය පරිවර්තනය කොයිතරම්ද කියතොත් අරහත්ත්වයටපත් වුණා කියලා කියන ඊළඟට ඒ එහි භික්ෂුභාවයෙන් බුදු පියාණන් වහන්සේ ඒ අය පැවිද්ද ලබා දුන්නා. අන්න ඒ විදිහටයි මේ ධර්මයේ සඳහන් වෙන්නේ. විශාල පිරිසක් තුල ත්‍රිවිධ රත්නය කෙරෙහි භක්තිය ඇති වුණා වගේම චතුරාර්ය සත්‍ය දැන් අපි සරණ යාම කියන එක සාමාන්‍යයෙන් තේරුම් ගන්නේ බුදුන් සරණ යාම, දහම් සරණ යාම, සංඝ සරණ යාම කියලා. නමුත් මෙතන මේ ගාථාවේ කියනවා එපමණක් නෙවෙයි. ඒ සරණ යාම එතනින් ආරම්භ වෙනවා කෙලවර වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන්. මේ සංසාර පැවැත්ම දුකක් ඊට හේතුව තණ්හාවය ඒ තණ්හාව නැති කර නිවීම නිවන කියන්නේ ඊට මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියලා කියනවා. ඉතින් ඔන්න ඔය ඒ ධාතා වල අර්ථය හරි ආකාර තේරුම් ගැනීමෙන් අර විශාල පිරිස අන්තිමට බුද්ධ ශ්‍රාවක තත්වයටපත් වුණා. ඒ අවස්ථාවේම අඟුමඟ දෙරට ඒ තව දායක පිරිස පැමිණියයි. ඒ පැමිණීමෙන් මේ ඇති වුණු පරිවර්තනය දැකලා මුලදී කල්පනා කළා මේ බුදු පියාණන් වහන්සේ මේ අගිදත්ත බ්‍රාහ්මණයාගේ ගෝලයෙක් කියලා. ඉතින් ඒක නැති කරන්න බුදු පියාණන් වහන්සේ අගිදත්ත බ්‍රාහ්මණයාට ඒ අවස්ථාවේ ප්‍රකාශ කළා කියලා සඳහන් වෙනවා. මේ පිරිසගේ සැක සංසිඳවන්න කියලා. එතකොට අගිදත්ත බ්‍රාහ්මණයා තමන්ගේ ලබාගෙන තිබුණු විර්ධි ශක්තියෙන් අහසට පැන නැගිලා කීප සැරයක් හත් සැරයක්ම බුදු පියාණන් වහන්සේට වන්දනා කරලා මේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රාත්‍රුන් වහන්සේ මම ගෝලයයි මම ශ්‍රාවකයයි කියලා අර පැමිණි දායක පිරිසගේ සැකය දුරු කළ බව කථාන්තරයේ තවදුරටත් සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ කතාව තුලින් ඒ අර මුලින් පැවිද්ද පිළිබඳ ආදර්ශය වගේම ඊළඟට ඒ පැවිදි පිරිස තුල ඇති වුණු මේ දේශනාව නිසා ඇති වුණු චිත්ත විප්ලවය පරිවර්තනය ඒක ගැනත් අපි කල්පනා කර බැලිය යුතුව තිබෙනවා දැන් මේ කාලයේ බොහෝ දෙනා තමන්ගේ මේ සංසාර දුක ඒ වගේම ජීවිතයේ ඇති වෙන දුක් සහිත අවස්ථාවල් නිසා නොයිකුත් ඒවායි පිහිට සොයා යනවා සරණ සොයා යනවා ඉතින් මෙන්න මේ සරණ සොයා යාම පිහිට සොයා යාම නියමාකාරයෙන් ඵලවත් වෙන්නේ සාර්ථක වෙන්නේ කොහොමද කියන එකයි මේ දේශනාවේ කියවෙන්නේ බුදුන් දහම් සංගුණ සරණ යාම අර සාමාන්‍ය ලෝකයා හිතන්නේ ගස් ගල්වල පර්වතවල යම්කිසි গুপ্ত බලවේගයක් තිබෙනවා. ඒවා ඒවා තුලින් ඒ බලවේගවල බලවේග වලින් ආරක්ෂාව බලාපොරොත්තු වීමයි සාමාන්‍ය ලෝකයා කල්පනා කරන්නේ. නමුත් බුදු පියාණන් වහන්සේ දක්වා වදාලා ලෝකයාට නියම පිලිසරණය, සසර දුක, කොටිම ජාති ජරා ව්‍යාධි මරණ ආදී ඒ සියලු සංසාර දුකින් මිදීමට නම් මෙන්න මේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන ත්‍රිවිධ රත්නයේ පිහිට සොයා යා යුතු බව. ඒක නිසාම තමයි මේ පින්නතුන් දන්නවා ධර්මයේ සඳහන් වෙනවා කෙනෙක් උපාසකෙක් වෙන්නේ අවම මට්ටමින් දක්වන්නේ අවශ්‍යතාව බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති යම් කෙනෙක් බුදුන් දහම් සංගුණ සරණයේද එපමණකින්වත් උපාසකයෙක් වෙනවා කියලා ඒ උපාසක උන්නේ උපාසක තැනැත්තා සීලවන්ත වීමටයි අර යම්කිසි පංචශීලාදී සීලයක් සමාදන් වෙන්නේ. ඉතින් අවම මට්ටමින් එහෙම කිව්ව පමණින් කෙනෙක් හිතන්න අරකයි අපි මේ තුන් සැරයක් බුද්ධං සරණං ගච්ඡාමි කිව්වහම ඔක්කොම සම්පූර්ණයි කියලා. ඒක නිසාම තමයි අර ගාථාවේ කියන්නේ සරණ යාමට අනුතුරුවම ඊළඟට දුකත් දුකේ හට ගැනීමත් දුක ඉක්මවීමත් දුක නිරෝධය කියන එකයි නිවනයි ඊළඟට ඊට උපකාර වන ආර්ය අෂ්ටාංගික මාර්ගයක් කියන ඒ චතුරාර්ය සත්‍ය සම්‍යක් ප්‍රඥාවෙන් මනා ප්‍රඥාවෙන් දකින්න ඕන. අන්න එහෙම දැකීම තමයි ඇත්ත වශයෙන්ම අර සංසාර දුකින් මිදීම කියලා කියන්නේ. ඒකට සරණ ගමනය සම්පූර්ණ වීමට නම් මේ මාර්ගය යා යුතුව තිබෙනවා. ඊළඟට අපි මේ සරණ ගමන ගැන පමණක් හිතලා බැලුවත් අපිට මේ පින්නතුන්ට අහලා තිබෙනවා ඔය ධජග්ග පරිත්‍ය ධජග්ග කියලා පිරිතක් තිබෙනවා ධජග්ග සූත්‍රයේ. ඒකේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා දැන් ආරණ්‍යගතව ඒ වගේම වෘක්ෂ මූලගතව ශූන්‍යාගාරගතව භාවනා කරන සංඝයා වහන්සේලාට පවා යම්කිසි භයක් තැති ගැන්මක් ලොමු දෙහැ ගැන්මක් ඇති වුනහම මේ මා සිහි කරන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා තමන් වහන්සේ සිහි කරන්නේ කියලා කොහොමද සිහි කරන්නේ මේ පින්නතුන් කවුරුත් දන්නවා අර ඉතිපිසෝ පාඨයෙන් ඉතිපිසෝ භගවාදී ඒ බුදු පියාණන් වහන්සේ සිහි කිරීම සඳහා තිබෙන නවගුණ පාඨය. මේ විදිහට බුදු පියාණන් වහන්සේගේ ගුණ නවය සිහිපත් කරන්නේ මා පිළිබඳව සිහිපත් කරන්නේ නැත්නම් ධර්මය හෝ සිහිපත් කරන්නේ ධර්මයේ ඒ ಗುಣ 6 සාක්ඛාත ආදී ಗುಣ 6 ඒ ඒක සිහිපත් කරන්නේ නැත්නම් සංඝයා වහන්සේලාගේ ಗುಣ 9 සුපටිපන්න ආදී ಗುಣ 9 ඒව සිහිපත් කරන්නේ එහෙම සිහිපත් කිරීමේදී අර ඇති වුණු බිය තැති ගැන්ම ලොමු දැහ ගැන්ම නැති වී යනවා කියලා දහජග්ග සූත්‍රයේ ආරක්ෂක මන්ත්‍රයක් හැටියට දක්වලා තිබෙනවා මේ මේ සූවිසි මහා ගුණය. එතකොට ලෝකයාට එකම පිළිසරණය මෙන්න මේ සූවිසි මහා ගුණය බව මතක තබා ගැතිය යුතු වෙනවා. ඊළඟට ඒක නිසාම තමයි ওই රතන සූත්‍රයේ දක්වලා තිබෙන්නේ. එතන ඒ සත්‍යක්‍රියාවකට පවා අපදනම් කරගන්න පුළුවන් මේ බුදු ගුණ ආදී මේ තුනුරුවන්ගේ ගුණ. රතන සූත්‍රයේ නිදාන කතාවෙමත් සඳහන් වෙන්නේ විශාලා මහනුවර අර තුන් බිය, අමනුෂ්‍ය බිය, රෝග බිය, ඊළඟට සාගත බිය ඒව නිසා දුර්භික්ෂ බිය ඒක නිසා ඇති වුණු මහා විනාශයේ අවස්ථාවේදී බුදු පියාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට පැවරුවා මේ අතන සූත්‍රයේ තියෙන ගාථාවලින් මේ තියෙන සත්‍යේන සුගති හෝතු මේ සත්‍යයෙන් කියලා ඒ සත්‍යක්‍රියා වශයෙන් සත්‍යක්‍රියා බලයෙන් ප්‍රදේශයට සැප පැතුවා. ඉනුත් අපට පේන හොඳ නිදර්ශනයක් ඒක. තුනුරුවන්ගේ තුල ඇති ශක්තිය මේ තුනුරුවන් තුල ඇති ශක්තිය සත්‍යයේ ශක්තියයි. මොකද ලෝකේ නිත්‍ය වශයෙන්ම පවතින ධර්මතාවක් ඒක. සත්‍යය තුල විශාල ශක්තියක් තිබෙනවා. දැන් සත්‍ය ක්‍රියාව තුල ඔය ජාත කතා ආදී තු බොහෝ විට කියවෙනවා. බෝධිසත්වයන් වහන්සේ අනිකුත් ඒ බෝධිසත්වයන් වහන්සේ තුල තිබෙන දුර්වලතාවන් අනුව අනිකුත් අවස්ථාවල් වල අනිකුත් ශික්ෂාපද එහෙම කැඩුවා. නමුත් සත්‍ය පිළිබඳ ඒ කියන්නේ මුසාවාද ඒක පිළිබඳව දැඩිවම ඒ ශික්ෂාපදයේ රැක්ක බව සත්‍ය රැක්ක බව ඒක නිසා බුදු පියාණන් වහන්සේගේ චරිතයේ දැක්වෙනවා සත්‍යයේ ප්‍රාතිහාර්ය. ඉතින් ඒකම තමයි මෙතන තිබෙන්නේ. තුන්රුවන්ගේ ಗುಣ ඒ සූවිසි මහා ගුණ සත්‍යයක්. ඒ සත්‍යයේ බලෙනුයි අර විදියට ඒ තෙන සත්‍යයෙන් සුවත් යෝතු ඒ විදියට ඔය නොයෙකුත් ආකාරයෙන් ආශිර්වාදාත්මක ගාථාවල ත්‍රිවිධ රත්නය අරමුණු කරගෙන ත්‍රිවිධන්න පිහිට කරගෙන ලෝකයාට සුබපතල තිබෙනවා. ඉදිනදා ජීවිතේන ගැටලුවලදී ආපදාවලදී පවා තුන්රුවන්ම එකම පිහිට හැටියට සලකන්න වටිනවා. ඒ වගේම විශේෂයෙන්ම මෙතන සසර දුක කියලා කියන්නේ ඒ භයානක දුක, ඒ විපත ඒකෙන් එසේ මෙසේ මිදෙන්න බෑ. වචන මාත්‍රයකින් තුන්රුවන් සරණ ගිහිලා මිදෙන්න බෑ. තුන්රුවන් සරණ සම්පූර්ණ වෙන්න නම් බුදු පියාණන් වහන්සේ දකින්න ඕන, ධර්මය දකින්න ඕන, සංඝරත්නය දුටු ඒ ඒ ප්‍රත්‍යක්ෂය Taman දකින්න ඕන. අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය ගිය මාර්ගයේ ගමන් කළා. එහි ප්‍රතිඵලය දකින්න ඕන. අන්න ඒකයි මෙතන කියවෙන්නේ අර චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ කියලා කියන සම්‍යක් ප්‍රඥාවෙන්. ඉතින් ඒ අතින් කල්පනා කරලා බලනකොටත් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි හිතේ යෙදුවේ තිබෙනවා ධර්මයේ ඊ타මත්ම මුළු මහත් ධර්මයම හකුලා දක්වන කෙටියෙන් හඳුන්වුවොත් මොකද්ද මේ බුදු පියාණන් වහන්සේ දේශනා කර ධර්මය කියලා ඔන්න ඔය චතුරාර්ය සත්‍ය දේශනාවයි. ඒකම තමයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ සවිස්තරව ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඉතින් මේ මේ සංසාරික ජාති ජරා ආදී ආදී ඒ සියලු සංසාර දුක්ඛ සමූහයම තමයි බුදු පියාණන් වහන්සේ එතන දුක්ඛ සත්‍ය හැටියට දක්වා වදාළේ. ඊට හේතුවයි ඒ තණ්හාව හැටියට බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ ලෝක සත්‍යය තුල තිබෙන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ආදී වශයෙන් දක්වන ඒ තණ්හාව නිසා මේ සංසාරයේ අනන්ත කාලයක් මේ ජාති ජරා ආදී ඒ දුක් විඳිනවයි ලෝක සත්‍යය. ඊළඟට මෙන්න මේ තණ්හාව නැති කළ මේ තණ්හාව සංසිඳවාගත් තත්වයම තමයි නිවන කියලා කියන්නේ නිවීමයි. ඒකට යන මාර්ගයයි අර සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියලා කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට මෙන්න මේ මාර්ගය සම්පූර්ණ කිරීමෙන් ලෝකෝත්තර වශයෙන් සම්පූර්ණ කිරීමෙන් තමයි මුළු මහත් සංසාර දුකින් මිදෙන්න පුළුවන් වන්නේ. මේ විදිහට දක්වලා තිබෙනවා. එතකොට මේක තව ටිකක් කල්පනාකාරීව බලනකොට මෙතන මේ සම්‍යක් ප්‍රඥාව කියලා කියන්නේ. මේ අප කාතුලත් යමක් වටහා ගැනීමේ අවබෝධ කර ගැනීමේ ශක්තියක් තිබෙනවා. නමුත් මෙන්න මේ කියන ප්‍රඥාව ඒ විදිහට තර්කාශ්‍රයෙන් ලබා ගන්න එකක් නෙවෙයි භාවනාමය වශයෙන් දිනු කරගත යුතු එකක්. ඒක අර දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියලා මේ හැම කෙනෙක්ම කරා උත්සාහයක් කරනවා. ඒක නිකන් සිල්ලර වශයෙන් කරන උත්සාහයක්. ටික ටික ආර්ය අෂ්ටාංගික මාර්ගය පුළු පුළුවන් මට්ටමින් ඒ වැඩිවීමට උත්සාහ කරනවා. නමුත් ඒකේ යම් යම් ඇදකුද තිබෙනවා. ඒක නිසා තමයි අර වෙනම කුසල කර්මයක් හැටියට දක්වලා තිබෙන්නේ දිඨිජ්ජු කර්ම කියලා. දෘෂ්ටිය ඍජු කරගන්න උත්සාහයක් කරන්නේ මේ සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒ පෘථග්ජනයා තුල සම්පූර්ණව නැහැ. ඒක ඇදකුද තිබෙනවා. ඒක පෙළ ගැස්වීමයි. එතකොට පෙළ ගැස්වීමට ඍජු කර ගැනීමට කරන උත්සාහයක් තමයි කරන්නේ. එහෙම පෙළ ගැස්වීමට කරන උත්සාහය සාර්ථක වෙන්නේ අන්න අර භාවනාව මුදුන්පත් වෙන අවස්ථාවේ, ඵලවත් වෙන අවස්ථාවේ. ශීලය මත පිහිටලා සමාධිය වඩලා යම් අවස්ථාවක විදර්ශනාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා නම් අන්න ඒ අවස්ථාවේදී තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒතන සඳහන් වෙනවා ඒවයි දක්වෙන්නේ ධර්මයේ දක්වෙන්නේ ඒ ලෝකෝත්තර මාර්ගය ඇත්ත වශයෙන්ම ආර්ය අෂ්ටාංගික මාර්ගය අර ලෞකික වශයෙන් සිල්ලර වශයෙන් වගේ වඩනවා නමුත් ලෝකෝත්තර මාර්ගය එක එක සිත් එක සිතක පහළ වෙනවා කියනවා අංග 8ම එක සිතක ඊටාම ක්ෂණිකයි ඒ ක්ෂණික සමාධියක් වශයෙන් මාර්ග සමාධිය පහළ වෙන බව සඳහන් වෙනවා එතන ඊටාම ගැඹුරු කාරණයක් ඒක යන්තමින් හිතා ගන්න පුළුවන් අර දැන් සම්මා දිට්ඨිය පීඨ කරගෙනයි සම්මාදිට්ඨියෙන් පෙරටු කරගෙනයි මේ අංග 8 තිබෙන්නේ. මේ සම්මාදිට්ඨිය පෙරටු කරගෙන තිබුණාට මොකද අනිත් අංග එක එක අතටයි තියෙන්නේ. ඒක හරියට ඇදකුද තියෙනවා. මේවා කෙලින් කරලා ගත්තාම මේ සම්මාදිට්ඨිය අන්තිමට දිනු වෙලා සම්‍යක් දර්ශනීය බවට පත් වෙනවා. සම්‍යක් දර්ශනීය බවට පත් වෙනවා. අන්න ඒක තමයි මේ මාර්ග ඥාන අවස්ථාවේදී සිදු වෙන්නේ. ඒකයි මේක මේ බුදු පියාණන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඍජු මාර්ගයක් කියලා වදාලේ. මේක ඍජු කරගන්න වෙනවා. ඒ ඍජු අන් ඍජු හැටියට පහළ වෙන්නේ අන්න අර ලෝකෝත්තර තත්වේදී සෝවාන් තත්වේදී පළමුවෙනි වරට. ඒකේ ඒ ඍජු කර ගැනීම මොකටද? මේ සංසාරයේ බලගත් කෙලෙස් සමූහයක්, කෙලෙස් කන්දරාවක් මේ චිත්තසංතානේ තැන්පත් වෙලා තිබෙනවා. මේක එහින් පිටම වසාගෙන තිබෙනවා. මලකඩ රාශියක් වගේ. මේක එසේ මෙසේ චිත්ත සත්‍යයෙන් කපන්න බෑ. කපන්න පුළුවන් වන්නේ මාර්ග චිත්ත සමාධියෙන්. ඒක කියනවා මහා බල සම්පන්න සමාධියක්. ඒ ලෝකෝත්තර චිත්ත කියන එක මේ භාවනාවම වශයෙන් දැන් ධාන ආදියත් බොහොම බල සම්පන්නයි සිත් සාමාන්‍යයෙන් ඔය පළමුවෙනි ධාන දෙවෙනි ධාන වශයෙන් දක්වනවා. නමුත් ඒ ධාන සාමාන්‍ය ධාන චිත්තයටත් වඩා පළගත්තු ලෝකෝත්තර මාර්ග සමාධියක්. ඒක තුලින් තමයි මේ කෙලෙස් කපන්න පුළුවන් වන්නේ. අන්න ඒකට තමයි ඉතින් ඒක නිසා තමයි ඔය අංගුද්ධ සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධිමානන්තරිකඤ්ඤමාහු සමාධිනා තේන සමෝන විජ්ජති. ඒ විදිහට දක්වනවා ඒ ලෝකෝත්තර සමාධිය හා කිසිම වෙනස කිසිම සමාධියකට සමකරන කරන්න බැරි තරම් බල සම්පන්න බලගතු සමාධියක් කියලා. ඒ බලගතු බව ලැබෙන්නේ අන්න අර අංග 8ම එකතු වෙලා ඒ එක ක්ෂණයකම සම්මාදිට්ඨිය සම්‍යක් දර්ශනයක් හැටියට වගේ පහළ වෙනවා. ඒක තුලින් තමයි සෝවාන් මාර්ගයේ එක මට්ටමකින් මේ බලගතු කෙලෙස් කඩලා ජීවිත හතකට ඉතුරු කරනවා සකදාගාමි තත්වයේදී දෙවෙනි තත්වයේදී තවත් දුරට ඒක අඩු කරලා නැවත එකවරක් පමණක් මෙලොවට එන හැටියට අනාගාමි තත්වයේදී බ්‍රහ්ම ලෝකයට ගිහිල්ලා කෙලවර කරන හැටියට ඊළඟට අරහත්ත්වයේදී සම්පූර්ණයෙන්ම ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් මිදලා ඒ කර්ම ශක්තියත් බිඳලා නැවත නූපදින තත්වයකටපත් කරනවා අන්න ඒක තමයි එතකොට සියලු සංසාර දුකින් මිදීම කියලා කියන්නේ. ඉතින් ගැඹුරු කොටසකුත් මෙන්න මේ සරණ යාමේ තිබෙන බව මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕනේ. එහෙම නැත්නම් සාමාන්‍ය හිතෙන්න පුළුවන් අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කිව්වම පමණින් අපි ඔක්කොම බෞද්ධයෝ අපි මේ ඔක්කොම වැඩ සම්පූර්ණයි කියලා. නමුත් මෙතන තිබෙන්නේ දැන් සමහර මේ වචනය සමහර විට පාවිච්චි කරන්නේ සරණාගමණය කියලා. සරණාගමණය කියන එක භාෂාවේ ව්‍යාකරණ අනුව හිතුවොත් සරණයට පැමිණීම, පිහිටට පිහිටකට පැමිණීම කියන එක. නමුත් ඇත්ත වශයෙන් සරණ ගමනයයි එතන තිබෙන්නේ. පිහිට සොයා යාම වගේ. ඉතින් මේ පිහිට සොයා යන ගමන සම්පූර්ණ වන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. නියම වචනය නම් සරණ ගමනිය කියලායි කියන්න තියෙන්නේ. තුන්රුවන් සරණ යාම. මේ සරණ යාම මේ යන ඉලක්කය කෙලවර වන්නේ නිවනේ. එතෙක් මේ යන ගමනයි. සරණ ගමනිය කියලා කියන්නේ ඒක ඇත්ත වශයෙන්ම ශ්‍රද්ධාවෙන් ආරම්භ කළ යුතු දෙයක්. අන්න ඊළඟට අපි කල්පනා කරලා බලමු. දැන් මේ ශ්‍රද්ධාව ගැන. ඒක දැන් මෙතනත් අපි දන්නවා දැන් තුන්රුවන් කෙරෙහි බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය වඩන්න අප තුල යම්කිසි ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕන. එහෙම නැති කෙනාට තර්කය විතරක් ගත්තු කෙනාට මේකේ අර්ථයක් පේන්නේ නැහැ. මේ හදවතට දැනෙන තරමට අර ಗುಣ සම්පත්තිය බුදු ගුණ සම්පත්තිය ධම් ගුණ සම්පත්තිය සංඝ ගුණ සම්පත්තිය හිතට කාවදින්න ඕන. එහෙම කෙනාට තමයි අන්න ඊළඟට බුද්ධානුස්සති වශයෙන් බුද්ධානුස්සති කියලා කියන්නේ බුදු ගුණ නැවත මෙනෙහි කිරීම සිහිපත් කිරීම. ධම්මානුස්සති දහම් ගුණය නැවත නැවත මෙනෙහි කිරීම. සිහියට නගා ගැනීම. සංඝානුස්සති සංඝ ගුණ නැවත නැවත සිහියට නගා ගැනීම. එහෙම නගා ගැනීම තුලින් මේ පුද්ගලයාගේ පෞරුෂය තුල යම්කිසි වර්ධනයක් සිදු වෙනවා. මොකද අභිවර්ධනයක් සිදු වෙනවා. නිතර ගුණයම මෙනෙහි කරන කෙනා ගුණ සාගරයක් වගේ ගුණ කොටින්ම දැන් බුද්ධානුස්සතිය නිතර වඩන කෙනා පිළිබඳව පොතපතේ සඳහන් වෙන්නේ හරියට බුදු පියාණන් වහන්සේගේ ගන්ධ කුටිය වගේ කියලා. බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරන ගන්ධ කුටිය වගේ වෙනවයි බුදු ගුණ නිතර නිතර පුරුදු කරන තැනැත්තා. මොකද ඒ ගුණ සම්භාරය නිතර හිත වඩනකොට අකුසල් වලට ඉඩක් නැහැ. අකුසල් වලට එන්න ඉඩක් නැහැ. නිතරම ගුණේමයි ජීවත් වෙන්නේ. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ. ඒකෙන් ලැබෙන ආරක්ෂාවමයි අර අතන දජග් ආදී සූත්‍රවල සඳහන් වෙන්නේ. බුදු ගුණ මෙනෙහි කරනකොට යම් කර්ම වේග තිබෙනව නම් විපාක දෙන්න ඒවායේ විපාක ශක්තියත් මර්ධනය වෙනවා. ඒ වගේම ලෝකයේ තිබෙන බලගතුම ධර්මතාව, සත්‍යයේ ධර්මතාව නිසා, සත්‍යයේ ශක්තිය නිසා විශ්වේනොත් ඒකට යම්කිසි වලයක් ලැබෙනවා, එකතු වෙනවා. අදෘශ්‍යමාන කියලා කියන්න පුළුවන්. නමුත් අර අර ලෝකයා හිතු සාමාන්‍ය ලෝකයා හිතන විදිහේ গুপ্ত බලවේගයක් නෙවෙයි. දැන් අතීතයේ ඒ අර කියාපු අග්ගිදත්ත බ්‍රාහ්මණය හැම කිව්වේ ගස් ගල් වල ඊළඟට තව නොයෙකුත් පර්වතවල ඒවායේ චෛත්‍ය හැටියට සලකන ඒ කාලේ චෛත්‍ය හැටියට සැලකූ තැන්වල යම්කිසි গুপ্ত බලවේගයක් තිබෙනවා ඒකෙන් මේ දුක් කෙලවර කරන්න පුළුවන් කියලා. නමුත් මෙතන කියන්නේ එහෙම එකක් නෙවෙයි. ඒ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ මෙනෙහි කිරීමෙන් ඒවා සිහියට නගා ගැනීමෙන් ඒවායේ ශක්තිය තමනුත් ඇති කරගන්නවා. ඒ ශක්තිය තුලින් අර කර්ම වේග ගෙවි ගිහිල්ලා යම් කිසි සහනයක් එදිනදා ජීවිතේ පවා සීමා සහිත සහනයක් ලැබෙනවා. ඒකයි බුදු පියාණන් වහන්සේ සාමාන්‍ය ලෝකයා අර මනුස්සා භය තජ්ජිතා සාමාන්‍ය සත්වයාගේ ස්වභාවයයි මේ සංසාර එදිනදා ජීවිතයේ පැමිණෙන උපද්‍රව හමුවේ ආපදා හමුවේ බියෙන් තැතිගෙනයි ජීවත් වෙන්නේ. ඒ අවස්ථාවේදී අර බුදු ගුණ මෙනෙහි කරනවා නම් දහම් ගුණ මෙනෙහි කරනවා නම් සංඝ ගුණ මෙනෙහි කරනවා නම් සෑහෙන ධර්මමය සැනසුමක් ඒ තැනත්තාට ලබා ගන්න පුළුවන් ධර්ම ශක්තිය තුලින්. ඒ වගේම ඒ එන උපද්‍රවවල ඔරොත්තු දීමේ ශක්තියකුත් ඇති වෙනවා. අපි බොහෝ විට අපට ලැබෙන අපට එන ආපදා සම්බන්ධයෙන් අපි කැළඹෙන්නේ කරදර වෙන්නේ අපේ සිත් ඒවා පිළිගන්න සූදානම් නැති නිසායි. නමුත් බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය පිළිබඳව ඒ ගුණ සම්භාරය සිතේ ධාරණය කරගෙන ඉන්නකොට අරවාට ඔරොත්තු දෙන ගුණයකුත් ශක්තියකුත් හිතේ ඇති වෙනවා. ඒිනුත් අර බලය බින්දෙනවා. ඒ පමණක් නෙවෙයි අපි අර කලින් කියාපු ආකාරයට ඒ ධර්ම ශක්තිය තුලින්ම අර කර්ම වේග ගෙවෙනවා. ඔන්න ওই විදිහේ ධර්මතාවක් මෙතන තිබෙන්නේ. ඒක නිසා කෙනෙක් කල්පනා කරන්න නරකයි. දැන් මුලදි කියවුණා ආරාම රූප දැන් මිනිස්සු බියෙන් තැඳගත් මිනිස්සෙයින් පර්වත වන වෘක්ෂ චෛත්‍ය ආදී පිහිට සොයා යනමයි. මේක පිහිට නොවේ, සරණ නොවේ. නමුත් මේ ගාථා දිහා බලලා කෙනෙකුට කියන්න පුළුවන් එහෙමනම් මේ ඇතැම් බෞද්ධයින් කරන මේ බෝධි වන්දනා එහෙම නැත්නම් චෛත්‍ය වන්දනා මේවත් අර වගේම මිත්‍යා දෘෂ්ටික දේවල් නේද කියලා. අන්න එතන පැහැදිලි කරගත යුතු කාරණයක් තිබෙනවා. ඒක ඔය තර්කය අනුව ගිහිච්ච ඇතම් කෙනෙක් මේ කාලේ කියනවත් ඇහෙනවා. ඒවා හිස් දේවල්ය කියලා. නමුත් මේ නොදියුණු මනසක් ඇති අයයි කියලා, ආයේ වැඩේයි කියලා. නමුත් මෙතෙන්දී හිතා ගන්න තියෙන්නේ මේ නිවන් ගමනේ ආරම්භයේ ශ්‍රද්ධාවිනුයි. ශ්‍රද්ධාව කියන වචනේ පවා තියෙන්නේ හදවත පිහිටුවීම කියන එක. එතකොට හදවතක් කෙනෙකුට තිබෙනවනම් ඒක ඒක පිළිබඳවත් යම්කිසි වර්ධනයක් සිදු වෙන්න ඕන. බුද්ධිය පමණක් වර්ධනය කළොත් එතන එතනත්තා තුල අඩාල වර්ධනයක් ඇති වෙන්නේ. අපි දන්නවා දැන් gediyak උනත් ඉදෙනකොට ඒක හොඳට ඉදෙනවද කුරෝළු වෙනවද කියන එක තත්ත්ව දෙකක් තිබෙනවා. එතකොට හොඳට ඉදෙන්නේ නැත්නම් මොන මොන හරි අඩුපාඩු තියෙනවා නම් කුරෝළු වෙනවා. අන්න ඒ වගේ බුද්ධිය විතරක් ගත්තු අය හැඟීම් ගැන නොත්තක හැඟීම් නැතුව නොවේ. ඒ අයට හදවතක් නැතුව නොවේ. නමුත් ඒ අය සමහර විට අර බුද්ධියේ වාදය දැඩිව අරගෙන තර්කය ආරෝපණය කරගෙන අරවා ශ්‍රද්ධාව මෝඩ අය කරන දේවල් හැටියට චෛත්‍ය වන්දනාව ඒවා ගැන සලකනවා. නමුත් අපේ ධර්මයේ දක්වලා තිබෙන්නේ එතන මේ ශාසනයේ ඒ චෛත්‍ය වන්දනාව ආදී ගැඹුරු අර්ථයකින් කරන දෙයක්. මේ පින්වතුන් අහලා තිබෙනවා ශාරීරික පාරිභෝගික උද්දේශික කියලා චෛත්‍ය තුන් වර්ගයක් තිබෙන බව. බුදු පියාණන් වහන්සේගේ ඒ ධාතුන් එහෙම නිදන් කරගත්තු දාගැබ් ආදී ඒවා ශාරීරික ඊළඟට උන්වහන්සේ පරිභෝග කළ බෝධීන් වහන්සේ ඊළඟට පාත්‍ර ධාතු ආදී ඒවා පාරිභෝගික ඊළඟට උද්දේශික කියලා කියන්නේ උන්වහන්සේ උදෙසා බුද්ධ රූප ඊළඟට පිළිම ඒවා උද්දේශික බුදු පියාණන් වහන්සේ උදෙසා මේවා සංකේත බුද්ධානුස්සතිය සඳහා බුදු ගුණ සිහිපත් කර ගැනීම සඳහා බුදුරජාණන් වහන්සේ සිහියට නගා ගැනීම සඳහා උපකාරණ වන වස්තු. ඉතින් ඒවා ආශ්‍රය කරගෙනයි මිනිසෙයින් තමන්ගේ හිත පිරිසුදු කරගන්නේ ප්‍රසාදයටපත් කරගන්නේ පහදවා ගන්නේ. එතකොට ඒ බඳු වස්තුවක් පිළිබඳව යම් කෙනෙක් නිග්‍රහ කළොත්, ඒ බඳු දෙයක් විනාශ කළොත් මේ මෝඩින්ගේ වැඩ මේවා වැඩක් නෑ මේ නිකන් ගල් ගල් ගඩොල් ගොඩක් කියලා කිව්වොත් එහෙම ඒ තැනත්තා බරපතල කුසලයක් ඒ තුنين සිද්ධ කරගන්නවා. ඒක ඒ පිළිබඳ කුසල කුසල පිළිබඳ අවබෝධයක් නැති කමිනුයි ඒ බඳු සමහර අය මේ මේවා අවතක්සේරුවටපත් කරන්නේ. මේ ශ්‍රද්ධාවෙන් කරන මෝඩකම් හැටියට. නමුත් ඒ තුලින් අර නුවණැති පින්වතා මේ මේක බුද්ධ වන්දනාවෙන් කොටසක් හැටියට සැලකගෙන බුදු පියාණන් වහන්සේ සිහියට නගා ගැනීම සඳහා එදිනදා ජීවිතේ අපි දන්නවා කවුරු කවුරුත් ගෙවල් දොරවල් ජීවත් වෙන අය තම තමන්ගේ ගීමියේ ගිය අය තවත් හිතවත් අය සිහිපත් කර ගැනීම සඳහා ඡායාරූප හරි වෙන මොන මොන හරි සංකේත පාවිච්චි කරනවා අර කියන අර බුද්ධිවාදීන් පවා එහෙම කරනවා. නමුත් මෙන්න මෙතෙන්ට ආවහම කල්පනා කරන්න ඕන මෙතන අපිට දැන් ජීවමානව නැති බුදු පියාණන් වහන්සේ සිහියට නගා ගැනීමට අපිට යම් යම් වස්තුන් උපකාර වෙන අවශ්‍ය වෙනවා. හැමතිස්සෙම ඉබේටම ඒක අපේ හිතට එන්නේ නැහැ. ඒක දකිනකොට අපිට අර සද්ධාව ඇති වෙනවා. එතනින් තමයි ආරම්භය කරන්නේ. ඒක සඳහායි මේවා මෙච්චර කාලයක් ඒ විදිහේ වස්තුන් පාවිච්චි කරන්නේත් ඊළාට බුදු පියාණන් වහන්සේ සිහියට නගාගෙන ඇති වෙන ප්‍රතිචාරය සඳහා තමයි ප්‍රතිචාරය දැක්වීමක් හැටියට තමයි මේ පුදු පූජා කරන්නේ. ඒවා පිළිබඳවත් සමහර කෙනෙක් ඒවා පිළිබඳවත් සමහර කෙනෙක් අහක යන අකුසල් එක් රැස් කරගන්නවා මේවාට දොස් කියලා. ඒ ශ්‍රද්ධාව කියන එක වෙන කෙනෙකුට ඒක තේරුම් ගන්න බෑ. ඒ පුද්ගලයාගේ ශ්‍රද්ධාව බුදු පියාණන් වහන්සේ පවා ඒ පිළිබඳව උපේක්ෂා වෙනවා. මොකද ඒ තැනැත්තාගේ ශ්‍රද්ධාව ප්‍රකාශ කරන ආකාරය. නමුත් ඒ තුලින් ඒ තැනැත්තා තුල අධ්‍යාත්මික වර්ධනයක් වෙනවා ඊට ඒට නිගා කළොත් ඒ වස්තුන් විනාශ කළොත් ඒ තැනැත්තා බරපතල අකුසලය කරගත්ත වෙනවා. අන්න ඒක නිසා මේ මේ දේශනාවත් වරදවල තේරුම් ගන්නත් ඉඩ තිබෙන නිසා අපි ওই ටික ප්‍රකාශ කළේ. ඉතින් කල්පනා කරගන්න ඕන මේ මේ සරණ යාම. තුනුරුවන්ගේ සරණ යාමට උපකාර වෙන දේවල් තමයි නිතිපතාම මෙන්න මේ බුද්ධානුසුති ධම්මානුසුති සංඝානුසුති වශයෙන් මේ ත්‍රිවිධ රත්නය. ත්‍රිවිධ රත්නයේ ගුණ සම්භාරය තමන්ගේ සිතේ හොඳට ධාරණය කරගෙන තන්පත් කරගෙන මොකද මේ ත්‍රිවිධ රත්නයකේ වැදගත් වෙන්නේ මොකද තමන්ගේ ගමනට බුදු පියාණන් වහන්සේ තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ ඊළඟට උන්වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ වෙන්නේමක් නිසාද උන්වහන්සේ යම්කිසි ධර්මයක් ප්‍රකාශ කළ නිසායි ඒ නිසා තමයි අපි අර කිව්වේ හරි ආකාරයේ ත්‍රිවිධ රත්නියම පහළ වුණේ අසල පුර පසලොස්සක පොයේ දවසේ කියලා. ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් ආරම්භ කළ ඒ මංගල ධර්ම දේශනාවෙන් ආරම්භ කළ ධර්ම දේශනා සමූහයයි අපි මේ ධර්ම රත්නය කියලා සලකන්නේ. ඊළඟට ඒ ධර්ම රත්නය ක්‍රියාත්මක කිරීමෙන් ක්‍රියාත්මක කළ හැකි බවක්. ඒක ක්‍රියාත්මක කරගන්න බැරි දෙයක් නම් අපට සංගරත්නයක් වැඩක් නැහැ. ඒ සංගරත්නය තුලින් පෙන්눔 කෙරෙන්නේ මේ ධර්මයේ ක්‍රියාත්මක කළ හැකි බවත්, එහි ප්‍රායෝගික බවත් ඊළඟට ඒක ඒකේ අවස්ථාවල් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කියලා කියන්නේ අපි අර සමහර අවස්ථාවල් කියන්නේ මේ මේ මුළු මහත් ප්‍රතිපදාව එහෙම නැත්නම් ලෝකෝත්තර ප්‍රතිපදාව මාර්ගයක් මහා මාර්ගයක් හැටියට සැලකුවොත් අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය හරියට පහන් වැටවල් පහන් කණු 8ක් වගේ ඒ தත්ත්ව වලින් පෙන්눔 කරනවා මේ මේ தත්ත්වය ලබා ගන්න පුළුවන් සෝවාන් தත්ත්වය සකදාගාමි தත්ත්වය කියන ඒ ආර්ය தත්ත්වය ලබා ගන්න පුළුවන් කියන හැකි සංඥාව ලබා දෙන ලෝකයාට. එතකොට ඒක නිසා තමයි සංඝ ගුණ වැදගත් වන්නේ. ඒ ඒ ලබාගත්තු ගුණ සම්පත්තිය නිසා තමයි ඒකම තිබෙනවා පූජාර්හ ගුණය. අරහන් ගුණය කියලා කියන්නේ අරහත් කියලා කියන්නේ ඒ පූජාවන් ලැබීමට සුදුසු ගුණය. බුදු පියාණන් වහන්සේ පූජාවන් ලැබීමට සුදුසු කෙනෙක් කියලා අපි නිතර කියනකොට අපේ ඒක નિરાයාසයෙන්ම වගේ අපේ හිත කියනවා. අපට පුළුවන් දෙයක් අපි පූජා කරන්න ඕන. ඉතින් ලෝකයේ තිබෙන පිරිසුදුම ලෝකයේ ස්වභාව ධර්මයේ විසින් ලෝකයට ඉතිපතාම දෙන ස්වාභාවික පිරිසුදුම දේ තමයි මල. ඉතින් අර ඒක නිසා තමයි අර දෙවියන් පරසතු මලින් කරන පූජාවල් වෙනුවට අපි අපේ ප්‍රමාණය හැටියට වනපසමල් කැලින් නෙලාගත්තු මලකින් අපි පූජා කරනවා. අන්න ඒ වගේ ඒ පුද්ගලයා තමන්ගේ ශ්‍රද්ධාවේ මට්ටමේ අනුව බුදු පියාණන් වහන්සේ පිළිබඳ යම් කිසි පූජාවක් කරනවා. ඒ වගේම තමයි ධර්මයට කරන පූජාවක්. ඊළඟට සංඝයාට කරන පූජාවත්. අන්න ඒ තුලින් අපි කරන්නේ මොකද්ද? ඇතුළත අර ශ්‍රද්ධා ගුණය වඩාලනම ශ්‍රද්ධාවේ තෙතමන නැති තැන ಗುಣධර්ම වල වගාවක් නැහැ. එතකොට හැමදාම යම් සමහර කෙනෙක් සල්ලි සාක්කුවේ තියාගෙන බඩු ගන්න යනවා. සාප්පුවෙන් සාප්පුවට යනවා අර වීදුරු ජනේල් වලින් බලබල නමුත් බඩුවක් ගන්නෙ නැහැ. ආපහු හිස් අතින් ගෙදර එනවා. අන්න ඒ වගේ අය හුඟක් ඉන්නවා ලෝකේ. හැම තැනටම ගිහිල්ලා හොස්ස පොවනවා. නමුත් ප්‍රයෝජනයක් ගන්නෙ නැහැ. අර ශ්‍රද්ධාව නැහැ හරියට. කොතනකවත් හරියට ශ්‍රද්ධාව හිටින්නේ නැහැ. ඉතින් අන්න ඒක නිසා තමයි මේ ධර්මයෙන් වැඩ අරගෙන සංසාර දුක කෙලවර කරගන්න ඕන නම් යම් කෙනෙකුට මේ ශ්‍රද්ධාව තිබිය යුතුයි. ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ දුක්ඛෝප නිසා සද්ධා. ශ්‍රද්ධාව ඇති වෙන්න නම් දුක පිළිබඳ යම් කිසි මට්ටමකින් අවබෝධයක් එන්න ඕන. දුක ඇසුරු කරගෙන තමයි ශ්‍රද්ධාව තියෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. ඕනෑම කෙනෙකුට දැන් සමාජීය වුණත් අපිට දකින්න පුළුවන් සමහර විට ධර්මය ගැන කොහෙත්ම උනන්දුවක් නැති. දැන් මේ කාලෙත් කොතිකුත් අපට ආය අපට හමු වෙනවා. ඇවිල්ලා සාකච්ඡා කරන අය තුලින් අපිට දැනගන්න ලැබෙනවා. මුලදී ඒ අයගේ ජීවිත අන්න අර කියාපු අර බුද්ධිවාදය අනුව එහෙම නැත්නම් වෙන දේවල් සොය වින් ගියා. මේ යන අවස්ථාවේ gedara dore එහෙම නැත්නම් Tamanට ලෙඩ රෝග ආදී නොයෙකුත් විදිහේ ආපදා ආවිල්ලා ඔන්න තේරෙනවා. මේක රෝසමල් යහනාවක් නෙවෙයි මේ ජීවිතය. මේක මේ මහා භයානක විදිහේ දුක්ඛම් කටළු සහිත කොයි වෙලාවෙ ජීවිතේ නැති වෙනවද කියලා දන්නේ නැති සත්‍යයක්. කියලා අන්න දුක පිළිබඳ යම් කිසි මට්ටමකින් අවබෝධයක් කියනවා. අන්න මේක තමයි බුදු පියාණන් වහන්සේ මට වඩා හොඳට මට තේරෙනවටත් වඩා යඹුරින් තේරුම් කරලා තිබෙන්නේ කියලා. අන්න ඊළඟට අර දුක්ඛ සත්‍ය කියන එක්තරා මට්ටමකින් තේරුම් ගන්නවා. ඊළඟට තේරුම් ගන්නවා මේ මේකට හේතුව මගේ තියෙන තණ්හාවමයි නේද කියලා. ඒ තණ්හාව අඩු වුණු පමණට මේ දුකත් අඩු වෙනව නේද කියලා. ඉතින් ඒක ඒක තමයි මේ චතුරාර්ය සත්‍ය අද අදම තම තමන්ගේ ඒ ජීවිතය ගැන වැළුවත් එක්තරා මට්ටමකින් තමන්ට අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ඒක නිසා තමයි සම්‍යක් දෘෂ්ටිය කියන එක බුදු වෙනකන් රහත් වෙනකන් ඉන්න ඕනේ නෑ. මේක තම තමන්ගේ මට්ටමින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. සංසාරේ පැවැත්මේ දුක. ඒකට නිසි අවස්ථාවල් එනකන් සමහරු ඉන්නවා. ඇතැම් අය අතීත සංසාරයේ ඒ පාරමී ධර්ම වඩලා මේ මාර්ගයේ බොහෝ දුරට ගමන් කරපු අයට අර විදිහේ මහා විප්ලවයක් මහා විනාශයක් ආපදාවක් එන්න ඕනේ නෑ. ඊට කලින්ම දැන් ඇතම් කෙනෙක් දැන් සමහරුන්ට අවදි වෙන්න උදේ ඉබේම අවදි වෙනවා. තවත් සමහරුන්ට ඒ ඔයලා මොරලෝසු ආදී දේවල් සද්ද ඇහිලා සමහරුන්ට ඒකවත් එහෙමවත් අවදි වෙන්නේ නැහැ. සමහරුන්ට බෝම්බයක් එහෙම පිපිරුවාම අවදි වෙනවා. සමහරුන්ට බෝම්බයක් පුපුරලත් හැරෙන්නේ නැහැ. ඔන්න ඔය විදිහේ තත්ත්වයක් ලෝකේ තිබෙනවා. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන අර ඒක එක්කෙනාගේ ඒ සාංශාරික බුද්ධිය කියන එක වෙන දෙයක්. ලෞකික බුද්ධිය වගේ දෙයක් නෙවෙයි. සාංශාරික බුද්ධියේ බුද්ධි මට්ටම සමහර විට හත් අවුරුදු දරුවක තුල ආමෝරලා තිබෙන්න පුළුවන්. එහෙම අය තමයි අර කේසාලෝමානකා දන්තා තචෝ කියලා ඒ තච පංච කර්මස්ථානෙන් ඒක කියමින් අර කෙස් ඉවත් කරලා පැවිදි වුණත් එක්කම රහත් වෙන්නේ මුළු මහත් ශාරීරියේ ඇති දුක් ස්වභාවය පිළිකුල් ස්වභාවය ලෝකයේ සංසාරයේ පැවැත්මේ දුක් ස්වභාවය හැම එකම තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නේ අන්න ඒක නිසා සංසාරික බුද්ධිය කියන එක වෙනම එකක් ලෝකයේ සාමාන්‍ය ලෝකයා හිතන බුද්ධි මට්ටම වෙන එකක් ඔය විභාග පාස් කරන්න එහෙම පාවිච්චි කරන බුද්ධිය ඉතින් අන්න එහෙම සංස්කාරික බුද්ධිය දිනුනොත් නැත්තා කල්පනා කරනවා මේක මේ අර අඩාල වේ ආයතු ගමනක් නෙවෙයි ඒකට වචන වලින් වශයෙන් දක්වනවා බුද්ධිමය භාවමය හැම නැත්නම් බුද්ධිමය පක්ෂියත් හැඟීම් පක්ෂියත් කියලා අපි එදිනදා පාවිච්චි කරනවා හැම කෙනාගෙම තිබෙනවා ඒක අර අපි ඒවා දක්වන්න වස්තු ඕන නිසා අපි කියන්නේ අර මොලයයි හදවතයි කියලා අපි සාමාන්‍යයෙන් එහෙම ප්‍රකාශ කරාට මොකද මෙතන කියන්නේ අර හැම කෙනෙකුගේම තිබෙනවා බුද්ධිමය පැත්තකුත් තිබෙනවා හැඟීම් පැත්තකුත් තියෙනවා එතකොට අර හැඟීම් පැත්ත පිරිසුදු කරන්නේ නැද්ද ඒවා ගැන තැකීමක් නැතුව බුද්ධිය විතරක් දිනු කරගත්තොත් අන්න කපටියෙක් වෙනවා, කෛරාටිකෙක් වෙනවා. ඒක තමයි ධර්මයේ දක්වලා තිබෙන්නේ. අර ඉන්ද්‍රිය ධර්මයන් එහෙම දැක්වීමෙන් දක්වන අවස්ථාවල් වලදී බලව සද්ධෝ මන්දපඤ්ඤෝ මූඩ පක්ෂයට යනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව වැඩි ප්‍රඥාව අඩුයි. ඒ බඳු තැනැත්තා මෝඩ පැත්තට හැරෙනවා. අනිත් පැත්තට කියන්නේ සද්ධාව අඩුයි ප්‍රඥාව එහෙම නැත්නම් අවබෝධ ශක්තිය වැඩි. බුද්ධිපන්තිම වැඩි. ඒ බඳු අය කෛරාටික පැත්තට යනවා කියලා කියනවා. ඉතින් ඒ බඳු අය අන්න අර අන්තගාමීව මේවා ඔක්කොම ප්‍රතික්ෂේප කරලා වන්දනමාන ආදී එහෙම නැත්නම් මේ බුද්ධානුස්සතිය වඩා ගැනීම සඳහා කරන ප්‍රයත්න ඒවා ගැන ඒවා ගැන අවඥා සහිතව ප්‍රකාශන කරලා තමන් අකුසල් සිද්ධ කරගන්නවා. මෙන්න මේක ගැනත් කොට සැලකිලිමත් වෙන්න ඕන. ඒ නිසා අපිට මෙන්න මේ දේශනාව තුළින් අපිට පේනවා මේ සරණ ගමනේ වටිනාකම. ඇත්ත වශයෙන්ම මේ ආපදා සම්පන්න යුගයක ඒ ඇත තමන්ගේ ආපදාවලදී හිත සනසා ගැනීම සඳහා ශාන්තිය ලබා ගැනීම සඳහා ශාන්ති කර්ම බලාපොරොත්තු වෙන නොයෙකුත් අත බලන බව අපට පේනවා සමාජයේ. ඒ තරම් ඊ අත හිස් ලුලු අත දුවන යුගයක් මේක. නමුත් මේ බෞද්ධයින් හැටියට තමන්ට මේ තුන්රුවන් අඳුන ගන්න ලැබුණා නම් මහුපියන් ආශ්‍රයෙන් හරි පොතපතින් ආශ්‍රයෙන් හරි තවත් අර අරියමිය දුවන්නේ වැඩක් නැහැ. මේ තුනුරුවන්ගේ සරණයම මේ මෙතන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙන ඒකාන්ත අවධාරණාත්මක වශයෙන් මේ ගාථා පෙළ ඉවර වෙන්නේ ඒතං කෝ සරණං තේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්මා සබ්බ දුක්ඛා පමුච්චති අර කියාපු සරණ නෙවෙයි මෙන්න මේ සරණයිම තමයි උතුම්ම සරණේ ආරක්ෂා සහිත සරණය මෙබඳු සරණයක් සොයා යාමෙන් තමයි සියලු දුකෙන් මිදෙන්න පුළුවන් කියලා අන්න ඒක එතකොට ඒ ආරම්භ කරන්නේ අර විදියට ධර්මය අහලා තමන්ගේ එදිනදා ජීවිතයේ අත්දැකීම් හා සංසන්දනය කළා මේක පිළිගත හැකි දෙයක් මේක තමයි නියම මාර්ගය කියන යම්කිසි අවබෝධයක් එනවා එතන ඉඳලා ඉදිරියට යා යුතුයි. හරියාකාර මේ ප්‍රත්‍යක්ෂයේ කරාම යා යුතුයි. සම්මා පඤ්ඤාය පස්සති කියලා කියන්නේ සම්‍යක් ප්‍රඥාව ප්‍රඥාව දියුණු කරගන්න ඕනේ ඒකට. ඒ ගමන යන්නේ සාමාන්‍ය එක පයින් යන ගමනක් නෙවෙයි. මෙන්න මේ කියාපු ශීල සමාධි ප්‍රඥා කියන. ඒ පියවර ඔස්සේ එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් සම්‍යක් දෘෂ්ටි එතනම අපිට පේනවා. ඒකට මාර්ගයක් කියලා කියන්නේ මොකද කියන එකේ සම්මා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන ටිකක් හිතලා බැලුවාම පේනවා. පියවර වශයෙන් එතන තිබෙන්නේ පියවර කියලා කියන්නේ අර ලෝකයේ අපි හිතන පියවර නෙවෙයි සම්‍යක් දෘෂ්ටිය කියලා කියන. ඒක ධර්මයේම දක්වලා තිබෙනවා සම්මාදිට්ඨිය ඇති තැනැත්තාට සම්‍යක් සංකල්පය පහළ වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. සම්මාදිට්ඨිකස්ස සම්මාදිට්ඨිස සම්මා සංකප්පෝ පහෝති කියලා. ඒක ස්වාභාවිකම වෙන දෙයක්. සම්‍යක් දෘෂ්ටිය හොඳට වැඩෙනකොට, හරි දැක්ම හරියට වැඩෙනකොට, හරි සිතුම් පැතුම් ඇති වෙනවා. ඊළඟට ඒ විදිහටම දක්වනවා එකකට එකක් යා කරලා සම්බන්ධ කරලා හරි සිතුම් පැතුම් ඇති වෙනකොට ඒ තැනැත්තාට හරි වචන ප්‍රකාශ කරන්න හිතෙනවා හිද්දෙනවා ඒක තවත් පිරිසිදු වෙන හරි වචන ප්‍රකාශ කිරීම පිරිසිදු වෙනකොට හරි ක්‍රියාමාර්ගවලට යොමු වෙනවා හරි ක්‍රියාමාර්ග සම්පූර්ණ කරනකොට ඒවා පිළිබඳව ඇති අඩුපාඩුකම් සකස් කරනකොට ඒ ජීවිකාම නියම ආජීවය දිවි පැවැත්ම ඒකත් සකස් වෙනවා ඒ දිවි පැවැත්ම සකස් කරගන්න දරන උත්සාහයේදී අර කියාපු අර තමන් තුල ඇති කෙලෙස් ඉවත් කිරීමත් කෙලෙස් වලට ඉඩ නොතැබීමත් ඊළඟට තමන් තුල නැති හොඳ ගුණ ධර්ම ලං කර ගැනීමත් තමා තුල ඇති කුසල් ධර්ම දියුණු කර ගැනීමත් කියලා කියන සතරාකාර වීරියත් වැඩෙනවා. කියන්නේ නූපන් උපන්නා වූ අකුසල් දුරුලීමටත් නූපන් අකුසල් වළක්වා ගැනීමටත් ඊළඟට නූපන් කුසල් ඇති කර ගැනීමටත් උපන් කුසල් ස්ථාවරු කර ගැනීමටත් ওই විදිහට හතරාකාර වීරියක් සම්‍යක් ව්‍යායාම කියලා. ඒ වීරය දන්න නම් සම්‍යක් සතිය. ඒක වීරය යෙදීමේදීම හරියාකාර ඒ සතිය දියුණු වෙනවා. ඒ සතිය තහවුරු වීම තමයි සමාධිය කියලා කියන්නේ. අන්න ඒකයි අපි ප්‍රකාශ කළේ අර සම්මාදිට්ඨියෙන්. ඉඳලා අන්තිමට සම්මා සමාධිය දක්වාම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර ඇද ඇරලා මේක කෙලින් කරගත්තු අවස්ථාවේ තමයි අන්න අර කියාපු සම්‍යක් දර්ශනය හැටියට ලෝකෝත්තර මාර්ගඥානයක් පහළ වෙන්නේ. ඒ මාර්ගඥානය තුලින් තමයි අර කෙලෙස් මට්ටම් මහා ඝන බහල ඒ අවිද්‍යා අන්ධකාරය ඒක විඳලා ප්‍රඥා ආලෝකය තුලින් කෙනෙකුට මේ සංසාර නිර්වාණ අවබෝධය කරන්න පුළුවන් වන්නේ. ඒක ඇතැම් ආචාර්යවරු දක්වලා තිබෙන හොඳ උපමා දෙකකින්. මේ ඔක්කොම එකතු කරලා ගන්න පුළුවන් වටිනා උපමා දෙකක් තිබෙනවා. එකක් තමයි පහනක් දැල්වීම. පහනක් දැල්වීමේදී මේ චතුරාර්ය සත්‍යයට සම්බන්ධ කරලා ඊතන දක්වන්නේ පහනක් දැල්වීමේදී කාරණා හතරක් එක විට සිද්ධ වෙනවා කියලා කියනවා. පහන දැල්වෙනකොට අපි දන්නවා පහන් වැටිය එක්තරා ප්‍රමාණයක් දැවි යනවා. පහන් වැටිය දැවෙනවා. ඊළඟට ඒ වගේම මේකේ අඳුර දුරු වෙනවා. ආලෝකය පැති එනවා. ඊළඟට තෙල් හිඳෙනවා. තෙල් ටික ටික අඩු වෙනවා. ඔන්න ඔය උපමා හතර අනුවයි ඒකට සංසන්දනය කරන්නේ අර කියාපු චතුරාර්ය සත්‍යය. පහන් වැටිය දැවි යනවා වගේ දුක පිළිබඳ අවබෝධය ක්‍රමක්‍රමයෙන් වැඩෙනවා. ඊළඟට අඳුර දුරු වෙන්න වගේ අර තණ්හාව ප්‍රහීන වෙනවා. තණ්හාව ටික ටික අඩු වෙනවා. ඊළඟට ආලෝකය පැතිරෙන්න වගේ මාර්ගය මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා. ඊළඟට තෙල් ඉඳලා යන්න වගේ කෙලෙස් මට්ටම් අඩු වෙලා නිවන ප්‍රත්‍යක්ෂ වෙනවා. තවත් උපමාවක් දක්වනවා හිර පෑවීම පිළිබඳව. හිර පායනකොට ඒ ආලෝකයේ කරන කොටගෙන ඒ ආලෝකය පිහිට කරගෙන අපට රූප පෙනෙනවා. ඊළඟට ඒ වගේම ඉර පායනකොට පායන පායන්න අන්ධකාරය දුර වෙනවා. ඊළඟට ඒ වගේම ආලෝකයක් පැතිරෙනවා. ඊළඟට ඒ සූර්යාගේ රශ්මිය නිසා සීතලත් අඩු වෙනවා. ඒකට උපමා කරනවා දැන් අර ඉර පායන අවස්ථාවේදී රූප දකින වගේ තමයි මේ දුක්ඛ සත්‍ය ක්‍රමක්‍රමයෙන් අපට අවබෝධ වෙනවා. මේ ප්‍රඥාවෙන්, ප්‍රඥා ආලෝකයෙන්, ප්‍රඥා සූර්යා පහළ වීමෙන් ඊළඟට රූප පෙනෙනවා, ඊළඟට ආලෝකය පැතිරෙනවා, ඊළඟට අඳුර දුරු වෙනවා. අඳුර දුරු වීම වගේ තමයි තණ්හාව. තණ්හාව එක්තරා ප්‍රමාණයකට අඩු වෙනවා. ආලෝකයේ පැතිරීම තමයි ඒ මාර්ගය වැඩෙනවා. අවසානයේදී කියවෙනවා මේ අඳුර දුරු වීම ආලෝකයේ පැතිරීම සීතල. සීතල අඩු වීම වගේ තමයි කෙලෙස් මට්ටම් අඩු වෙලා නිර්වාණ අවබෝධය ලැබීම, නිරෝධ කියලා කියන්නේ. ওই විදිහට චතුරාර්ය සත්‍යයට සම්බන්ධ කරලා දක්වන උපමා මාර්ගයෙන් මේ කොයි හැටියට කියන්නේත් මෙන්න මේ ප්‍රඥාව, සම්‍යක් ප්‍රඥාව තුලින් තමයි අවසාන වශයෙන් කෙලෙස් වියලා දාන්නේ, කෙලෙස් සංසිඳවලා මේ සංසාරයට හේතු වෙන කර්මපට ලැබිල්ලෙන් මිදෙන්න පුළුවන් වන්නේ. මේ අපි සංසාරයේ මෙච්චර කාලයක් අපි බලාපොරොත්තු වුණා තමයි මේ උපදින්නේ මොකද? ඒක හිතලා බලන්න වෙනවා. අපි මේ දීර්ඝ කාලයක් මේ අපේ චිත්තසංතානයේ තිබෙනවා මේ සංස්කාර කියලා මෝහය අවිද්‍යාව නිසාම සකස් කරන ස්වභාවයක් කර්ම රැස් කරනවා කුසල් හෝ අකුසල් හෝ කර්ම රැස් කරනවා ඒ රැස් කරන කර්මවල විපාක දෙන ධර්මතාවක් තිබෙනවා ඒක ස්වභාවයක්මයි යම්කිසි කර්මයක් රැස් කරා නම් ඒකට විපාකයක් විඳින්න සිද්ධ වෙනවා එතකොට ඒ කර්මයක් විපාකයක් අතර ගමන තමයි මේ අපි සංසාර ගමන කියලා කියන්නේ. ඒකෙදි අපි බලාපොරොත්තු වෙන සැප මමනක් නෙවෙයි. ඒ කරන ලද දේවල් වල විපාක වශයෙන් දුක් විඳින්න වෙන දුක් සමූහයක් විඳින්න වෙනවා. වෙන අමතර දුරක් නැතත් උපදීම මුල් කරගෙන තිබෙන කෙනෙක් උපන්න නම් එතන ඉඳලා දිරනවා. දිරීම ඉක්මන් කරනවා රෝග පීඩා ආදියෙන්. ඊළඟට යම් අවස්ථාවක මැරෙන්න සිද්ධ වෙනවා. ලොකුම බිය එකයි. ওই විදිහට විශාල දුක් සමූහයක් ಜಾති දුක් හැටියට එනවා. ඉතින් මෙන්න මේ දුක් සමූහයෙන්ම මිදෙන්න පුළුවන් වන්නේ අනාර කියාපු ලෝකෝත්තර මාර්ග ඥාණයෙන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මේ ලෝකෝත්තර මාර්ග ඥානවලින් එතකොට මෙන්න මේ තුන් සරණය හරියට වටහාගෙන මේ පින්වත් පිරිසත් අද දින මේ වටිනා පොය දවසේ ඒ ත්‍රිවිධ රත්නයේම පිහිට සොයාගෙන වෙන පිහිටවල් සොයන්නේ නැතුව මේ ත්‍රිවිධ රත්නයේම පළවත් කර ගැනීම සඳහා අරසියාපු සම්‍යක් ප්‍රඥාව ලෝකෝත්තර සම්‍යක් ප්‍රඥාවට උපකාර වෙන සීල සමාධි ප්‍රඥා සීල සමාධි ප්‍රඥා වැඩි වීම භාවනා කිරීම ඒ ආට එහි යෙදමින් මේ ජාති ජරා ව්‍යාධි මරාදී සියලු සංසාර දුකින් අත් මිදලා උතුම් වූ අමා මහ නිවනින් සැනසෙන්න මේ ජීවිතෙම සැනසෙන්න මේ ධර්ම ශ්‍රවණයත් ඒකාන්තයෙන් උපකාරී වේවා මේ ධර්ම ශ්‍රවණය තුලින් ඇතිවල සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කෙනේවා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම තත්වයට පත් කරගෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් තමන්ගේ මේ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය දුර්ලභ බුද්ධෝත්පාද කාලයක ලබාගත් මනුෂ්‍යාත්ම භාවය පළවත් කරගෙන අමා මහ නිවනින් සැනසෙන්න මේ පින්වත් පිරිසට මේ ධර්ම ශ්‍රවණයම ඒකාන්තයෙන් හේතු වාසනා වේවා. ඒ වගේම අද දින අපි ධර්ම දේශනාමය වශයෙන් ධර්ම ශ්‍රවණය වශයෙන් මේ රැස් කරගත්තු කුසල සම්භාරය සාසන ආරක්ෂක දෙවි දේවතාවුනුත් ඇතුළු ඒ වගේම අපගේ මියගිය ඥාතීනුත් ඇතුළු අවීචියේ පටනකනිට දක්වා යම් තාක් සත්ව කෙනෙක් පින් අනුමෝදන් වෙන්නට කැමති නම් මේ හැම දිනෙකම පින් අනුමෝදන් වී තම තමන්ගේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ඒ ප්‍රාර්ථනාව තිබාගෙන මේ විදියට ගාථා කියලා පින් දෙන්න එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සම්බුද්ධානුමෝදන්තු සම්බ සම්පatti සිද්ධා කාසට්ඨා ච බුම්මට්ඨා දේවානාග අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං උප්පාසට්ඨායුම් මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු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 මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන්දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි